එකමාර කාලයක් කරගෙන තියෙනවා. ඉතින් අපි දවසේ සතිವಾರේ සමාප්ත කරන්න ඉස්සෙල්ලා මම ආරාධනා කරනවා මේ සම්බන්ධයෙන් හෝ තම තමන්ගේ භාවනා ජීවිතය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ප්‍රචාරය විචාරම විචාරීමක් හෝ මත ප්‍රකාශ කිරීම විචන අදහස් ප්‍රකාශ කරන තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න. අපිට ප්‍රශ්න වශයෙන් සඳහන් කරන්නේ මජ්ජි සූත්‍රයේදී එතන මේ සාකච්ඡාදී එක ස්වාමීන් වහන්සේ නමක් සඳහන් කරනවා වේදනාව කියන්නේ කාන්තියක් වේදනාවේ මුල කියන්නේ අනිකම් මේ දෙකට අහුවෙන්නේ නැතු වේදනාවේ අග දකින්නයි කියලා කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව. ඒ මධ්‍යම ප්‍රතිපදාවදී තමයි ගියොත් තණ්හාවට අහුවෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න ගන්නේ වේදනාවේ මුලම දක බැලීම සහ වේදනාවේ මුලයි මැදයි දෙක බැඳීම අන්ත දෙක වශයෙන් අග දැකීමේ මැද වශයෙන් කියන කොටත් අර මුළු මැදක යෙදෙන වචන යොදන්නේ විදේවිතියකටනේ. එතන කියන භාෂාමය ප්‍රශ්නයක් මතුවෙන එක සාධාරණයි. නමුත් අපි මතක තියාගන්න වේදනාව කියන සංසිද්ධිය ඇවිල්ලා කරදර කරනකොට තමයි අපි දන්නේ වේදනාවක් ආවයි කියන එක පටන් ගන්න හැටි අපි දන්නේ නැහැ. ඒ නිසා අපිට ගැළවෙමක් නැහැ. බුදුසසුන කියන වේදනාව නැවත නැවත එන නිසා ඉවසිල්ලෙන් මේ වේදනාව එන හැටි නැගලා එන හැටි හට ගන්න හැටි පටන් ගන්න දැන බලන්න වේදනාව කෙරෙහි පූර්ව නිගමනයකටපත් නොවි. හොඳක් වේවා නරකක් වේවා සැප වේවා දුක් වේවා වේදනාව හට ගන්න පැත්ත බලනකොට අපිට දවසක් එයි මේ වේදනාව මෙන්න මෙතනින් පටන් ගන්න මෙතන දක්වා ගියා කියලා මුලයි මැදයි දෙකම දකින්න. අන්න එතනදී මේ යෝගාචරය පීඩිත කෙනෙක් නෙමෙයි වේදනාව වේදනාව ගැන වේ වේදේ දන්න. වේදනාවේ හටගන්න දන්න වැඩිම නැන්න දැනකට එන්න. අන්න එහෙම වුණොත් ඒක තමයි යෝගාවචරය යුතුයකම වෙන්නේ. ඒකට බුදුහාමුදුර සඳහන් කරනවා එයාට ඒ වේදනාව මෙහෙම ඇවිල්ලා වැඩි වෙලා ඒක gediya නැහැටි දැක ගන්න හම් වෙනවා අර දිනු කරපු මනසට දිනු කරපු මේ කාර්යක්ෂම කරගත්ත සතියට. ඒ අග දැකීම තමයි මධ්‍ය ප්‍රතිපදාව. ඒ වචන දෙක පාවිච්චි කරනවා ඒ පාවිච්චි කරන වචන පරිභාවයේ භාවිතාවේ මේ පටලවිලක් මෙතන කියනවා. ඒක තේරුම් ගන්න. වේදනාව මුලක් කියන මැදක් කියන අගක්. මුල මැද දෙක බුදුහාම කියන අන්ත දෙක. මුලයි මුද දැකීමෙන් මැදට යන එක අන්ත දෙක දැකීමක්. නමුත් මධ්‍යම ප්‍රතිපදා දක්වන්නේ මධ්‍යම ප්‍රතිපදා කියන්නේ වේදනාවේ ගිවන් කරන පැත්ත, ක්ෂය වෙන පැත්ත, අග කියනටදී ක්ෂය වෙන පැත්ත කිව්වම හරියනවා. ක්ෂය වෙන පැත්ත දකින්න පුළුවන් නම් සැප වේවා, දුක් වේවා, අදුක්කම සුඛ යා මධ්‍යම ප්‍රතිපදාට බැහැගෙනයි. අමාරු මම දන්නවා ඒක පාවිච්චි කරන වචන එකම වචනේ විවිධ ස්වරූපෙන් පාවිච්චි කරන නිසා මේක තේරුම් ගන්න අමාරුයි. කොහොම නමුත් වේදනාවේ අග කෙලින් බලන්න බෑ. බලන්න පුළුවන් මුල විතරයි. මුල බලනකොට අග දකින්න හම්බ වෙන එක ධර්ම නියාමයක්. අග දැක්ක මිනිහා දවසේ තමයි එයා ප්‍රතිපදාවට වැටෙන්නේ. එයා ධර්මයේ පිහිටා. එයා ධර්ම චිතිය ලබන. ගාධන්ති කියලා කියන්නේ සාසනයේ පිහිටදාරව ලබන්නේ වේදනාවට කලබල වෙන කෙනා නෙවෙයි. වේදනාව දිවි යනකොට නිස්සද්ද වේග දිහා බලන්න පුළුවන් කෙනා. ඒක ලීසි නෑ. ඒ සඳහා කළ යුතු ක්‍රමේ නම් හට ගන්න හැටි බලන්න පටන් ගන්න. ඒ කියන්නේ වේදනාව දිහා වේදනාවෙන් බලන්න එපා. ද්වේෂයෙන් බලන්න එපා. වේදනාව සබ්ජෙක්ට් මැටර් එකක් කරගන්න. නැත්නම් විශේෂීස්ත්‍යක් කරගන්න ඕනේ වේදයට හරවන්න ඕනේ වේදනාව. ඒක ලීසි. ඒ ඒ වේදනාව වේදයක් බවට හරවන්න කියන තමයි යෝගාවචරය කියලා කියන්නේ. පටන් ගන්නවා. විකාර විකාර එන්නේ අවිස්ස වෙන මොහේ කියලා. මොහේ ප්‍රශ්න අයින් කරන තමයි විකාර. ඒ ඉංග්‍රීසියෙන් කියනවා choiceless අභ්‍යානසයක් ඕනේ. වේදනාව සැප වුණත් දුක වුණත් ආශාවක් තරහක් ඇති නොකර ඊගාවසරෙත් ඒක මතුවෙන්නදලා හටගෙන මෙතෙන්ද එන හැටි. කොහොමද වේදනාව දැනෙන මට්ටමට සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් බවට පත් වෙන හැටි දැක්කොත් මුලයි යගයි දැක්කයි කියලා කියනවා. ඒකවල තවත් ඔය සංකීර්ණ වෙනව ප්‍රශ්නයක්. අපි මේක පිරිසුදු කරගෙන යන්නේ ඉස්සරහ. ඒකෙදි පිට මේ අපිට කරන්න ගියොත් තමයි. අවශ්‍යයි දැන් වේදනාව කියනකොට මේ ඉන්න අපි බණු දන්නේ තියයි. වේදනාව කියලා හිතන්නේ විදින එකනේ. ඒ විදින එකද කතා කරන්නේ එහෙම නැත්නම් පොදුවේ දැනීම වශයෙන් වෙන ඔක්කොම විදීම විදීම. විඳීම කියලා කියන්නේ වේදනාව කියන්නේ විඳීම. සැප විඳීමක්, දුක් විඳීමක්, අදසුසු විඳීමක් දැනෙන යම් ඕනම දෙයක් විඳීමකට වැඩි. මේ විඳීම gediya පිටින් කවදාත් හරියන්නේ නැහැ. ඒක ටිකින් ටිකින් වැඩි වෙගෙන යනවා. නමුත් අපි වේදනාව චෝදනා කරන්නේ gediya මතු වුණාට පස්සේ. බුදුහත් වෙන දැන් පමණ. එනිසා භාවනා කරලා කරලා යෝගාවචරයක් වශයෙන් වැඩ කරලා කොතන ඉඳලාද මේ වේදනාව ආවේ? කොහොමද මේ වේදනාව මෙච්චර ගෙඩියක් බවට පත් වෙනකන් වනාමලේ ඉඳලා ගොඩ වෙලුපේ ව්‍යාපෘති දැක ගන්න. එහෙම දකින්න තරම් ඉවසීමෙන් කටයුතු කරන්න පුළුවන් කෙනාට මේ ගෙඩිය පුණු වෙලා යන පැත්ත පෙනේ. ඡේ වෙලා යන හැටි පෙනේ. එතන තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. වේදනාව රූපවත්යෙන් බලන එකක් කියනවා නැත්නම් නාම ධර්ම වල බලන. වේදනාව කියන්නේ නාම ධර්ම. ඒකේ පට ව්‍යාපෘති කතාවල් කරන්නේ. වේදනාව හටගන්නේ වේදනාව හටගන්න නාම ධර්මයක් වෙන්න පුළුවන් රූප ධර්මයක් වෙන්න පුළුවන් මේ පිටිපස්සේ පිටිපස්සට යනවා නේ නැත්නම් කායික වේදනාවක් වෙන්න පුළුවන් චෛසික වේදනාවක් වෙන්න පටන් ගන්න අපිට ඒ මුලට මුලට යනකොට ඒකටත් තව හේතුවක් තියෙනවා නමුත් මේ අපි මේ වේදනා ස්කන්ධය ගැන කතා කරනවා නම් ඒක ඒකට අතිරේක මාර්ගය අපිට උනතර තියෙන්නේ වේදනාවේ එහෙම නැත්නම් කියනවනම් වේදනා ස්කන්ධය පිළිබඳව කතා කරනකොට අපි ඒ මුලෙන් තව මුලකට යන්නේ. එතනින් සබ්ජෙක්ට් එක සානාතමේ වේදනාවනවත අන්තිකලත් අනා දුක්ඛ නමවත් වඩා මයිතන අනාත්මිකින ප්‍රගුණ කරගෙන යනකොට උපවදිනවා ඇත්තටම වේදනාවේදී අනිත්‍ය බලපෑමකුත් තියෙනවා දුක්ඛේ බලපෑමකුත් තියෙනවා අනාත්ම බලපෑමකුත් තියෙනවා වේදනාවේදී විපරිණාම ස්වરૂපේ තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සැපටත් දුකටත් අදුක්ඛ පිළිබඳ පොදු ලක්ෂණ. කොයි දේ තිබත් ඒක එහෙම හිටින්නේ නැහැ වෙත්තර. <coughs> විපරිණාම අනිත්‍යත් කියන්නේ මේකයි දුක කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. යමක් පෙරලෙන සුණා නැත කරන්න බැලුව වේගයෙන් වෙනස් වෙන ස්පාසු නොදී වෙනස් වෙන ගතියක් තියෙන එක තමයි දුක කියන්නේ. ඒක මගේ පාලනයක් නොතේ නෙවෙයි කියන්නේ මට ආණ්ඩුමට්ටු කරන්න බෑ කියන එක අනාත්මයි. මේ ඔක්කොම කොටවල් තුනක් කරන තීඩාවක් ලැබුවා වගේ එක එක පට එක එකට ඇඹරිලා තීඩාව හැදිලා තියෙන්නේ ලන් කොටවල් තුනකින් හැදිලා තියෙන. අනිත් කනාත්මේ කිනකාට අන්තර් සම්බන්ධතා තියෙනවා. රසානක දැනන අනිත් දුකකින් කඩෙන් ගන්න පුළුවන් දෙයක් බුදු වෙනවා. ප්‍රඥා කරනවා නම් අනිත් ඒක දුරයි. අනාත්මය කියන එක ප්‍රඥා තුනේ වටහාගන්න. මම හිතන ඔය අවස්ථාවේ තමයි ප්‍රඥාට වැඩිමක් තියෙන අනාත්ම කියන්නේ. අනාත්මෙන් තමයි මේ දර්ශනය කියලා පැමිණෙන්නේ. මුළු චිත්‍රය අංග සම්පූර්ණ වෙන්නේ. අනිත්‍යත්වයේ පදනමක් හොඳ ශක්තිමත් අනිත්‍යත්වයක් නැත්නම් අපි හැමදාම සැපසොයන බවට වැටෙන්න ඉතියි. සැප කියන්නේ නිත්‍ය දෙයක් කියලා. දන්නවනම් මේ සැප වෙනස් වෙන සුළු දෙයක් කියලා උච්චරම ඔබට නටන්න ඕනේ. ඒ වගේම අනිත්‍ය අප වේදනා ඉවර වෙන්නේ දුකෙන් නෑ. අනිවාර්යයෙන්ම හැප විඳින දුකෙන් නම් කොච්චර මේ මේ මල්ලට මකුල් වැඩිව ධාතු කරඬුවක් වගේ රකින්න දෙයක් නැහැ මොකද ඕක කුණු වෙනවා සුඛ වේදනා කියන්නේ හැපෙන්න සුඛ වේදනාට ওই තරම මොන නරක කරගෙන බනින්න දෙයක් නැත්තේ නේ ඒවා විස්මාර වෙනසු එතකොට අපි අනිවාර්යයෙන්ම සැප සොයාගෙන යන ගමනේ තීන පුස්ස තේරුම් ගන්න. පැමිණි දුක් පරිදහයි කියන එක තේරුම් ගන්න පටන් ගත්ත දවසේ ඔච්චර පිටිතද කරගන්න ඕන ගමක් නෑ. කොයි මිනිස්සෙක් ජීවත් වෙන්නේ. ඔච්චරම නටන්න, ඔච්චරම අතිශෝක්තිය වලට යන්න, ඔච්චරම පාරිභෝගිකත්වයට යන්න, ඔච්චරම සුඛෝභෝගීත්වයට ගියයි කියන මේක ලැබෙන දෙයක් නෑ. මේකත් අර අභිප්‍රමෝදයන් කරන මොහ මොහෙන් වෙන්නේ. මොහෙන් වෙන්නේ ඉඳ තියනවා තාම. නමුත් අවස්ථා දෙකකින් පැනලා තියෙනවා මුලින් එන සාමාන්‍ය ජීවන දුරු කිරීමේදී ඇති වේදනාව එයා යම් කිසි මොන තරකට තියෙනවා. ඒ වගේම විදර්ශනා උපක්ලේශ වශයෙන් වෙන පීචි සුඛක් කපාගෙන යන්න ඉඩ තියෙනවා. යපන් ගිහිල්ලා කියනවා. නමුත් තාමත් ලණුවක් දෙනව පුළුවන් නම් කපන්න. පිට ප්‍රමෝදයක් කියනවා. මොකද ඒ මිනිසයා දැන් දෙසරයක් බේරිලා තියෙනවා. ශිල්පීය දැනුමේ. එනිසා ඒක මේ අස්ස ශිල්ලක්. ජාල කණ්ඩක් නැගිනකොට රැයට කැම්පයක් ගහලා පොඩි රෙස්ට් එකක් ගන්නවා විතරයි. මෙතන නතර වෙන තැනක් නෙවෙයි. තාම කන්දට නගලා නැහැ කියලා ඒ කැම්ප් එකේ බැඳෙන්නේ නැහැ. බැඳුනොත් ගමන නතර. නමුත් අභිප්‍රමෝදයන් චිත්තං කියලා කියන්නේ සෑහෙන නිර්ආමිෂ සුඛයක් ලබනවා. කියා ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා යා මේ ලෝකයා මෙච්චර මේ රූප සද්ද ගන්ධ රස වලට දඟලද්දී මෙච්චර සැපකන්දක් තියෙනවා කිසි කෙනෙක් ඇවිල්ලා ඒකට රණ්ඩු කරන්නේ ඇයි මේ කොහොමද මම මේක මගේ මේ සැප කැමති අනික් ඇත්තන්ට කියලා දෙන්නේ කියලා මුසුප්පු වෙන ගතිය. කියා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒක නිසා මේ විප්‍රමෝදයෙන් ඉන්න කට්ටිය කාමසුඛේ ඉන්න අතරයි කට්ටිය අතර සංනිවිතන කවදාකවත් ලෝකෙ හිටුවේ. සිද්ධ කරන්න බෑ. මොකද අරගොල්ල කතා කරන වෙනම භාෂාවක වෙනම ලෝකෙක ජීවත් වෙන්නේ. ඒකට මේක පේන්නේ අසුචි වල කියන අසුචි මනෝ. ඒක අසුචි මනෝ ඉන්න කට්ටියට කියනවා අර මනුස්සයට පිස්සුවේ ගෙවල් දොරවල් ගැන හැඟීමක් නැහැ. අම්මා තාත්තා ගැන හැඟීමක් නැහැ. රට ගැන හැඟීමක් නැහැ. ඕකනම් කාට බැරිද? එහෙමනේ අපිනේ කරන්නේ වැඩේ කියලා ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලොත් කෙලිකාරයෝ කියලා වැඩ ගන්නවා. ඉතින් මේ දෙකට අතර sannivedanaක් වෙන්න බෑ මොකද ලෝක දෙකක්. ලෝක දෙකක් නෙවෙයි තුනක්. ලොකු පරතරයක් තුනේ ඒක sannivedane වෙන්නේ. ඒක නිසා එකම පුද්ගලයා මේ දෙක වින්දත් එකම පුද්ගලයා වෙලාවක රූප සත්‍ය ගන්ධ රස වලින් සැප වින්නා වරේ හොඳ භාවනාවක සැප වින්දත් මේ භාවනාවේ ප්‍රතිපදාවේ දියුණුවද නැද්ද කියන එක පිළිබඳ සැකේ කාම තියෙනවා. මොකද මේ sannivedana ප්‍රශ්න නිසා. එයා හිතනවා එදා වැරදුනාද හරි ගියාද කියන එක කමට අසුත්ත කරනකොට බහැදිලිව මහනවා මෙතන ගියා මොකද කියන්නේ ස්වාමීන් වහන්සේ මම හරි පාරදීන්නේ නැද්ද කියලා. විඳින කෙනාගේ තාමත් සැකේ අඩපහුව වෙලා තියෙන්නේ. ඒක මේ මේ කුජල දෝෂයක් නෙවෙයි. මේ පාරේ හැටි. පාරේ තියෙන වංචනික ගතිය වල හැටි. ඉතින් ඒ නිසා බුදුහාමුදුරු කියනවා මං ගැන විශ්වාසය තියන්න. බුදුන් කෙරේ විශ්වාසය තියෙන සීලය ගැන විශ්වාසය තියෙන තමන්ගේම අත්දැකීම් විශ්වාස කරන්න ඒකත් කරන්න අනිද්දත් කරන්න කරනකොට තමයි කියන්නේ වේදනා නිරෝධ ගාමී ප්‍රතිපදාවට ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේක තමයි සුපටිපන්නයි කියන්නේ මේක තමයි ශාසනයේ පිහිටියයි කියලා කියන්නේ එතකොට අර විශාල දේවල් කැප කරන්න වෙනවා අර තියෙන හැඟුම් බර දේවල් අර කියන මේ සාර්මේ සෞන්දර්යාත්මක දේවල් බොහෝ දේවල් කැප කරන්න වෙලා තමයි මෙතෙන්ට යන්න ඒක ලොකු සිල්ලක්කාර වැඩක්, ලොකු බාලදක්ෂ ව්‍යාපාරයක්, ලොකු රැඩිකල් වැඩක්. නමුත් ඒක ජීවිතයක් ඇතුළත කරන්න පුළුවන් කියන එකයි මුද්‍රජන වංශේ විස්තර කරන්නේ. ඒක මැරෙන්න ඕනේ නෑ මේ ජීවිතේම ඉවර කරන්න පුළුවන්. ඒ පියවරවල ටික අත්දකින්න පුළුවන්. ඒකේ ප්‍රධානම දේ තමයි මේ සංනිවේදන ප්‍රශ්නක් තමයි මේ අතරමැද මේක හරි පාරද නැද්ද කියලා කරන කෙනාට උන සැපයක් සැකයක්. කියන්න ගියාම චීන එක්කන වෙන ලෝකෙකින් ඇවිල්ලා කතා කරාද කියලා සාමාන්‍ය කාමභෝගයෙන් පස්සට. එනිසා ඊතරින් sannivedana නිසා තමයි මේ ධර්මිකේ නෛර්යානිකත්වයේ කියන දේ මේ කල්ලාලක උගන්වන්න බෑ මේක. රේඛීය ක්‍රමයට උගන්වන්න බෑ. මේ කියන්නේ වෙන මේට්‍රික්ස් එක. සමාධිය දුරවෙන්න නිසා වෙන්න බෑ. වෙනවා. සමාධිය දුරවෙන්න නිසා තන සමාධිය තියෙද්දි උනත් ඒ සමාධියට ආශාවීම කියන මේ මහත් එක්ක ප්‍රශ්නේ ප්‍රශ්නේ තාම පිළිසුදු නියම පිළිතුරක් නැහැ. සමාධියට ආස කරන්න ඉඩ තියෙනවා. විප්‍රමෝදයට ආස කරන්න ඉඩ තියෙනවා. එතකොට තාම තියෙන සැකේ හෝ එකතන කරකැවෙන වටවලල්ල යමක් තියෙනවා. ඔය කෙනෙක් කාණ්ඩයන් එහෙම අර ආසල්පල සංසිඳුම සුළු දකින්නකොට ටිකක් අර සමාධියේ පරිපෝෂණය පොඩ්ඩක් ඉතරති. يعني භාගයට නිවර්ණ සංසිඳුණාට සැකේ තියෙනවා. නමුත් හරියට නිවර්ණ යටපත් වුණු සැකේ නැහැ. කියන්නේ. ප්‍රත්‍ය ගැනවත් ගුවන් ගැනවත් සැකේ නැහැ. නිසා සමාධියම දුර්වලකම තමයි අපිට බලපාන්නේ. ඊට වැඩිය ඊට වැඩිය යමක් කියන්න පුළුවන් සැකේ නැතිවීම තමයි සෝවාන් මාර්ගයේදී ඇති වෙන විචිකිච්ඡා සහිතක නැති. සමාධියේදී විචිකිච්ඡායි මේ සංයෝජන නැති වෙන්නේ. විචිකිච්ඡාව නිවර්ණ මට්ටමින් නැති කරන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත වරවත් කියන විචිකිච්ඡාව කියලා කියන්නේ සෝවාන් මාර්ගයෙන් නැවත මතු නොවිනා තාලට කපා හැරීම සිදු වෙන්නේ සමාධි ප්‍රශ්නයක් නිසා නෙවෙයි ප්‍රඥා ප්‍රශ්න. මේ සමාධි ප්‍රශ්නේ නිවර්ණ යටපත් කරලා පස්සේ ලොකු ඉඩක් හම්බෙනවා. මේ මම සත්‍ය සමාධියෙන් ගත දෙයක් නිසා ඉඩක් හම්බ වෙනවා. නමුත් ඒ තාම සංයෝජන මට්ටමේ මේ මේ විචිකිච්ඡාව කැපිලා. අවෙන්නේ දෙතියි. හැබැයි අනිත් විදිය හොඳයි. සමාධිය නැති කෙනාට වැඩිය විවේකයක් තියෙනවා. එයාට විචල්්‍ය වැඩි. ඔප්ෂන්ස් ගන්න වෙන්නේ. සනත් සනත් දැන් වේදනාව වර්ධන ශරීර ප්‍රකට දෙයක් වේදනාව අපි තුමු අතීතයේ සිදුවීමක් අරගෙන දැන් අපි එතකොට භාවනා යෝගික ඇත්තට වහදී බාහිර සත්‍යයක් આવොත් ඒ සත්‍ය ඔස්සේම දුක්ඛ දුක්ඛ සත්‍යයට වත් වෙලා අම් එතනින් බලන්න පුළුවන් අපි කොහොමද අපි කොහොමද කියන එක බලන්න පුළුවන් එකක් නෙමෙයි පේන දෙයක්. බලන්න බෑ. ඒ தත්තට යනකොට මම කියන දෙයක්. ඒක නිසා අභිප්‍රමෝදයන් චිත්තයන් අනිවාර්ය වර්තමානයේ විතරයි සිද්ධ අචිත දේවල් අනාගත දේවල් නැති දේවල් කල්පනා කිරීමෙන් අනිවාර්යයෙන් මේකට මුවා කරනවා. මේක සිද්ධ වෙන්නේ මම දැන් මෙතන කියන උත්කෘෂ්ඨ අප්‍රමාදී තත්ත්වයක. එහෙම නැත්නම් උත්කෘෂ්ඨ සත්‍යයකින් තමයි සිද්ධ වෙන්නේ. අර වගේ දේවල් වලදී අපි අභිප්‍රමෝදයේ තේරුම් ගත්ත කෙනෙක් වුණත් පිටින් ඇහෙන සද්දයක් මතින් අපි ප්‍රමෝදේ කල්පනා කරන්න හදනවයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම චනේ පන්නන. අනිවාර්යයෙන්ම වර්තමාන මොහොත පන්නන. එතන අපි ප්‍රමෝදේ අමින්ද බෑනේ මොකද අරමුණේ දැනලා පිටනේ මේක සමාධියමයි අභිප්‍රෝධය කියන්නේ. වෙන අරමුණකින් එන වේදනාවේ සත්‍යයක් නෙමෙයි. ඒ වේදනාවක් නෑ. කායවිස්. කායවිස් සංසිඳි. ඒක මම කියනවා. කොහොමද වේදනාව කියන එක අපි කොහොමද ප්‍රාණසද්දයක් ආව ඒවා විඳින වේදනාවක් ලබනවා ඒක අනුකමසු ඒක මධ්‍යස්ථ වේදනාව දකින්න මේ යෝනිසෝ මනස්කාරයෙන් බැලු. එයා ඒක සැප කියන්නේත් නෑ දුක ගන්නෙත් නෑ මධ්‍යස්ථ වෙන්නේ. يعني දැනෙන්න පුළුවන් දුක දැනෙන්න පුළුවන් සැප. ඇලෙන්නේ නෑ සංස්කාර. ඒක තමයි ඇලෙන්නේ නැතුව තමයි අපුසෝ දැක්ම. ඒකන තියනවා සුඛ. එතන තියෙනවා සංසිඳීමේ අදුක්කම සුඛයක්. නමුත් ඒකෙදී කමල් මහත්තයාට මෙහෙම කිව්වාගේ ඒ වෙනකොට ආපහු මූල කර්මස්ථානට ආවොත් අභිප්‍රමෝදයට වඩා ප්‍රස්තාවක් තියෙනවා අර අතුරු අරමුණේ ඥානයට වඩා. මේ වෙලාවට හොඳම වැඩ තමයි අතුරු අරමුණ සාකච්ඡා කරගෙන ඉවරයි. දැන් ආපහු වාහනේට පාර්පණ. මේ මූල කර්මස්ථාන දැම්මොත් ඒ අතේ වල අදිෂ්ඨාන ශක්තිතා චිත්ත ශක්තිය නිසා මූල කර්මස්ථානදී ඉදිරියට යන්නේ ඉදිරියට යන චිනීට වැඩියි. බාහිර අරමුණ අවබෝධ කිරීමෙන් ලැබෙන ඥානයට වැඩිය නැවත මූල කර්මස්ථාන ගෙනීම තමයි යෝගාවචරය විසින් මේ පණි වාහනේ නැවත පාරට ගැනීම කියන කටයුත්තදී සිදු වෙනවා. ඒක කල යුත්තක් කියලා මම හිතනවා. සංස්කාර අපි කාය සංස්කාර සංසිඳකට ආස්වාද ප්‍රසාරයෙන් බලන් ඉඳලා කරන්නේ කාය සංස්කාර සංසිඳකට සංසිඳකට කරා උපේක්ෂාවෙන් එතන අපි එතන කරේ කාය ආසන්න කාය සංස්කාර සංසිලෙව වගේම අර ප්‍රේක්ෂාව දිහාවේ බලන් ඉන්නයි දැන් ස්වර්ණාංශේ අපිට ඒ බලන්නේ හිටියට අනිවාර්යයෙන්ම කාය සංස්කාර සංසිඳන පස්සේ චිත්ත සංස්කාර ගොජ දාන්න පටන් ගන්නවා. උපේක්ෂා වුණාට බෑ ඒ වෙලාවේ පිට අතුගාල ඇදින කාපට් එක යට තියෙන කුණු ආයෙ ඉන්න පටන් ගන්නවා. ඒක ඒක එන්නේ අස්වාභාවික. ඒක එන්නේ නොපැතු විදියට. ඒක එන්නේ බලාපොරොත්තු නැති. අම්මතර වේදනාව වගේක් එන්න පටන් අර ගන්නවා හිතා ගන්න බැරි. මේ නලියනවා එක පැත්තක් අතක් ගැස්සෙනවා, බැහැලු වෙනවා, බිල්ල වැටෙනවා, වැටෙන මොනවද මේ අපේ අපේ හිත, අපේ කය නටවන්න ගන්න. කපුව පරල වුණා. ඒ සංඥා වගේක් එන්න පටන් අර ගන්නවා අභිඥා පහළ වෙනවා. අභිඥා පහළ වුණා වගේ මට දැන් පේන්නේ මේක තමයි මේ මේවා තමයි කියලා අම්මතර පැත්තකට ගියාට පස්සේ අපි මනෝලෝකයකට ගිහිල්ලා හිර කරන සංඥාවට. නැත්නම් සංස්කරණය කරන්න පටන් ගන්නවා මම මේක කරනකොට මේ මේ දේවල් අරදුවා ඊට පස්සේ දින්නම් වැඩි. මෙහෙමයි කරන්න කියලා ඔන්න ඉතින් අර විවේකය තුල සැලසුම්. ඒව ඒ වෙලාවේදී මතුවෙන එක උපේක්ෂාවෙන් අල්ලන්න බෑ. ඒ වෙලාවේ මතු වෙනවමයි මේ තුලින් එකක් මතු වෙනවා. ඉතින් අපිට තියෙන මේ වෙලාවේදී දැන් මේ පළවෙනි ගොරෝසු ටික අයින් කරා ඊගාට මේ මතු වෙන තත්ත්වෙදී ඒ පැමිණි දුක් පැණිගහයි කියවකට තමයි යන්නේ. උපේක්ෂා වෙලා කියලා මගේ අරලා ගිහිල්ලා ඕ ඒ වගේ නොසලකයි කියලා කරන්නේ. ඒ වෙලාවදී වා ගොජ දාන්න ගන්න. ගොජ දාන්න ගන්න එක වාසනාවක් කියලා බාර ගන්න එකයි තියෙන්නේ. ඒ කියන්නේ මට නිදර්ශනයක් වශයෙන් කියන්න පුළුවන් ඔය පොඩියට මේ පිටගැස්ම. පිටගැස්ම දැන් හක්ක පිටට යනවා ඉතින් අපි දන්නේ නැහැ මේ මොකද වෙන්නේ කියලා. මේටි අක්කලයි කියලා මම දැක්ක අපච්චි වාහනයක් අරගෙන මේ පල්ලිය පාරේ යනවා වාහනයක් ගන්නවා කියන්නේ ඊදාසිට මරණයකට තමයි. ඉතිසාර ගෙනියනස්. ඕපීඩිය කරගෙන ඉතර පස්සේ දැන් අපච්චිට තද අවශ්‍යතාවයක් තියෙනවා ඉක්මනට ඉස්පිතාලට දාන්න වෙන්නේ. ඕපීඩිය කියන ડોක්ටර් දාන්නේ. දාගෙන උඩ ආය හක්ක ගියා වැඩ. ඊට පස්සේ අපච්චිට ගිහිල්ලා බැනර් පස්වලු මාමේ ඉදී මොකද්ද කියලා බලන්නයි මම මේ හිටියේ දැන් නම් මම හරියටම දන්නවා අහවල් වාට්ටුවට දාන්න ඕන අහවල් දොස්තරට දාන්න ඕන ගියා ඉන්ජෙක්ෂන් එකක් දුන්නා ඉවරයි. ඒ දොස්තර එතන කියුවේ මේ ලෙඩා ගැන සල්ලි කිල්ලක්වත් චක්කුවක් නැතිකමක්වත් නෙවෙයි. එයා දන්නවා මේ කොයි වාට්ටුවට දාලත් හරියන්නේ නැහැ. කොයි දාන්න කොපි ડોක්ටර්ට පුළුවන් නම් නිරීක්ෂණය කරන්න. ඒ මාමා කියන දේ හරියන්නේ නැහැ. එයා දකින්න ඕනෝද අපි දන්නේ අපි හක්ක පිට යනවා කියලා විතරයි අපි දන්නේ. අරයා කියනවා කෙලිම ටෙටනස් ආවල් දොස්තර ගන්න ආවල් වාට්ටුවට දාන්න ගහපන් ඉන්ජෙක්ෂන් එක ඉතින් ඒ වෙලාවේදී යෝගාවචරය ඒ කොච්ච දාද්දි බලාගෙන ඉන්නවා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා. ඉතින් මේක gedere ඉන්න මිනිසුන්ට මොනම තාලෙකවත් විඳවන්න බෑ. ඒ නියමයක් ඉතින් කැක්කමක් නෑ. මේ ඔක්කොම කොච්ච දාන දඟලනවා බලන්න. ගල්ගමුනා වගේ. ඒක මේ අමානුෂිකයි. අපි දන්න මේ සමාජ ධර්ම ටිකේ යන්න බෑ. ගිහිල්ලා කරන්න බෑ. ඔය කට්ටිය නැටෙව්වට අපේ ප්‍රශ්න විසඳෙන්නේ. එහෙනම් අපි උපේක්ෂා වෙන්න හැදුවොත් මොහුරු විදියට එක පැත්තක විශාල සබක් හෝ දුකක් එන්න පටන් ගන්න වේදනාවක්. දැන් සංඥාසයක් එන්න පටන් ගන්නවා කවදාකවත් හිතුව නැති විදිහේ අමුතු අදහසක්. ඇත්තම ඒවා මේ විහිළු නෙවෙයි. ඊට පස්සේ සංස්කරණය වෙන්න පටන් ගන්නවා මට එදා වැරදුනා මම මේ සැරේ මේක මෙහෙම කරනවා. ලස්සනට plan කරගන්න. ආයේ මොකුත් නෑ ඒ වෙලාවේදී කොලයක් අරගත්තම කොහොමලා සඳින්න පුළුවන්. වෙන්නේ මොකද්ද සිනේ පන්නන එක විතරයි. ඒ විලාද කියන්නේ මේක වැරද්දක් නෙමෙයි මේ මගේ චරිතය අටතුණු ගොජ සරල. එළියට එන්න නම් මේක දිහා බලන්න ඕනේ. හැබැයි නොදකින් ඔබතන අදහසින් තොර. මේකෙන් තමයි මමයා කවුද කියලා ඒ මමේ මමයාගේ නියම චර්ච ලකුණු පහළ වෙන්නේ හරියට අර ඔපීගේ ડોක්ටර් අර ලිඩේ මතුවෙනකොට ඒක දිහා වෛද්‍ය විද්‍යානුකූලව නේ බලන්නේ. අපච්ච බලපිටියු නෙමෙයි ඔඩියයි බලපිටියු නෙමෙයි බල. ඉන්නේ දර්ශනීය තමයි මෙතන තියෙන සම්මාදිට්ඨිය කියලා කියන්නේ. දැන් තමන්ගේ මේක පැත්තක් පිට යනවා, දඟලනවා, නලියනවා, තමන් කැමති විදිහට පවත්න්න බෑ ඉරියව්. බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඉතින් බලාගෙන ඉන්න කෙනා කියනවා මේක මොන භාවනාවක්ද? මේක මේ විකාරයක්. ලංකාවේ මහසීත් මේ ගෙනාවට පස්සේ ඊපු පොත්වල තියෙන විස්තර ටික බලන්න ඒ හිටපු දොස්තර කෙනෙක්ව තමයි ගහන්නේ. මෙහෙම නලියන එකක් බුදුහාමුදුර කවදාකවත් කියන්නේ මේකේ වෙන්නේ ආනාපාන මේ පද්ධතිය අක්ෂර ගිහිල්ලා විකාරයක් යන්නේ මම දැකලා තියෙනනේ භාවනා කරන කට්ටිය මෙන්න මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මේක වෙන්න බෑ. නික් කරන රිසර්ච් පේපර්ස් ලිව්වා. මහසි සාඩෝ කිව්වා එහෙම වෙන්නේ නැත්තම් භාවනා වැරදිලා කියලා. එහෙම වෙනවනම් ඒ කියන්නේ මන්ත්‍රේ මතුනට යකා ඇවිස්සෙනවනම් මන්ත්‍රේ හරියි. මන්ත්‍රය යකයි දෙන්නේ නැත්නම් මන්ත්‍රය බොරු. එචා මෙතෙන් ගියාට පස්සේ තේරෙනවා මේක පාලනය කරගන්න බෑ කියන්නේ මේ යක න්‍යාය පත්‍රයක් තියෙනවා. අපි දන්නේ නැති න්‍යාය පත්‍රයක් තියෙනවා. ওই න්‍යාය පත්‍රයේ මෙතෙන්දි දකින්නක හොඳයි මරණ මොහොතේ දකින්නට වෙන්නේ. මරණ මොහොතේ දැක්කොත් හරිය අසරණ විල්ලක් වෙනවා යකෝ මේ කාගේ න්‍යාය පත්‍රයද වැඩ කරන්නේ. මෙතෙන්දි පෙන්නනවා මායාකාරී පරිදි. අපි ඉන්නේ හීන ලෝකෙක මේ අභිවෘද්ධිය කියලා කරලා තියෙන වරදක් නෙවෙයි. වැරදුණයි කියලා හිතේ හරියක් වෙන්නත් ඉඩ තියෙනවා කියලා ඒ පරිේශයෙන් තමයි ආර්ය පරිේශණය කියන්නේ. ඒ එතන උපේක්ෂා වුණා කියලා පොදු අදහසක් නැහැ. පොදු අදහසේ යන්න බෑ. එතෙන්දී අමතර ගැස්සීලක් අමතර විකෘති වගේක් අමතර මේ අස්වාභාවික දේවල් වගේ සිද්ධ වෙනවා. මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි නම. නැත්නම් අකම්මේතාවය කියලා කියන මේක රෙකග්නයිස් කරන්න එපා. මේක ඇසියුම් කරන්න එපා. බලන්නේ. එහෙම නැත්නම් මේ වේදනාව වේදනං අත්තනෝ සමතිපස්සති වේදනා වන්තං වා න වේදනා වන්තං වා අත්තනෝ සමතිපස්සති වේදනාස් වේදනාස්මින් වා අත්මින සමතිපස්සති වේදනාවත් එක්ක යන මේ වැඩ පිළිවෙලෙදී ආත්මයකට සම්බන්ධ කරන්න යන්න බෑ මේ මේ වෙලාවේ හැටියට මේ බබෙක් හම්බෙනකොට විලිරුදා වෙන්නේ. බඩට බබෙක් ගියාට පස්සේ දොළ දුක ඉන්නා වගේ මේ වැඩ පිළිවෙලේ එක අංගයක්. ඒක හොඳයි. යටපත් කරන්න ගියොත් විකෘතියට වෙනවා. ඒක නිසා කියලා තියෙනවා විපස්සනා කරන යෝගාවචරයාට තේරෙනවා නම් ගුරුවරයාට තේරෙන්නේ නැහැ කියලා. විපස්සනාව තේරෙන්නේ නැහැ කියලා රෑ නොකිය ගියත් කමක් නැහැ කියලා කියන ආරම්භය. රැක ගියත් කමක් නැහැ කියලා කියනවා. මොකද මේ ගුරුවරයා මේකට පොළු දානවා. යාකින ඔහොම කොහෙදනම භාවනා කරනකොට ඔහොම වෙන්නේ ඕක මේ අරක නිසා මේක නිසා කියලා එයා එනවා වෙන කතාවක්. මේ යෝගාවචරයට තේරෙනවා මේ ආයාසයෙන් කරගත්ත දෙයක් මට දැන දැනලා මම නොදැන තන යන්නේ කියලා. බුදුන්ස කියලා තියෙනවා දායකට කියන්න ඕනෙත් නෑ, ස්ථානෙ කියන්න ඕනෙත් නෑ, රැයට ගියත් කමක් නෑ. මොකද මේක හැමෝටම පොදු මාතෘකාවක් නේ. අසරයි ස්වාමීන් වහන්සේ වෙන අයගේ තමන් මේක උපේක්ෂාවෙන් ටිකක් විසලා ඉඳීලා බලන් ඉන්න. එහෙම එනකොට ඒක වරින් වර ටිකක් මතේ ඒක නැති වෙනවා. එහෙම නැතුව සමහර අයට ඔක මෝහනයක් වෙනවා. එන්න එන්න වැඩි වෙනවා. මේ අවස්ථාව වෙනකොට දැනගන්න ඕනේ. පොඩ්ඩක් හරි දැනෙනකොට නැගිටලා. එහෙම නැත්තම් ඔක වැඩි වෙලා තමන් අන්තිමට මේ ගොඩ පීනන්න. එහෙමයි. එනිසා ඇත්තට මෙතෙන්දි බෙල්ල කෙලින් කරන් දෙයක් නැහැ. මගේ බෙල්ල ඇලෙලයි කියන්නේ කියලා බලාගෙන හිටියනම් කෙලින් වෙනවා ඉතින්. මේ බලාගෙන ඉන්නෝනේ බෙල්ල දැන් ඇදෙලා විදිනවා විදින බව තේරෙනවා. උකුත් කරන්නේ ආනාපානෙන් අරමුණ ඉතින් බලන්න. බලාගෙන ඉන්නකොට ඉමීන් ඉතර උස්සන්නේ ගොතරිද? සමහර විට නිින්ද ගිහිල්ලා මෙහෙමයි. සමහර අයට මෙහෙම නිින්දයක්. ටිකක් වෙලා වැඩියෙන් නිින්ද ගියොත් නැගිටින්නද? තාම වේද. බලවන්නද? ඒ වෙලාවේ නැගිටින්න ගියොත් මේව ඇත්තටම ඉරෙන්න පුළුවන්. ඒ එහෙම මේ වේදනාව දරාගෙන ඉතියා බලාගෙන ඉන්න බලාගෙන ටික ටික ටික ටික ඉස්සෙනවා ඉන්නේ. මනුස්සනෝනේ. ඒ දේදා වෙච්චි දේ ගන්න නැතුව ඒකට ප්‍රතිකර්ම කරන්න යන්නේ. මේ වෙලාවේදී ඇත්තටම න්‍යාෂ්ටි කියන විදිහට විකෘතියක ඉන්නකොට විකෘතිය බව දැනගෙන හෝ එහෙම නැත්නම් තමන් දැන් මේ අන්නේ පාරකට ගිහිල්ලා ඉන්නවා කියන තැනට ආවට පස්සේ ලොකුම සාන්තිය ලොකුම සරණ තමයි මූල කර්මස්ථානේ යන්න පුළුවන්ද කියලා බලන්න. යන්න පුළුවන් නම් පැටලිලා. යන්න බැරි නම් එහෙනම් ඉතින් කොහෙන් කොහෙන් හරි ගිහිල්ලා ඒකින් එකට එකින් ඉඳලා පටලවිලි. ඒ නිසා හැම වෙලාවෙම අන්න එක පිරක් දෙකක් කීගාම මේක හදන්න හදනව නෙවෙයි. මට නැවත තානපණි. අනපණි ගිවිලා තමයි. නමුත් ඒ තැනට යන්න පුළුවන් සම්බන්ධකම තියෙනවා අරසව තියෙනවා. ඒ නිසා මූල කර්මත්තානේ හැම වෙලාවෙදීම කාන්තාරය යන මනුස්සයාට උතුරු දරුව වගේ ඒක බලබලා තමයි දිශාව. ඒකෙන් තමයි ඔරියන්ටේෂන් එක ගන්න. ඒක ගෙවිලා ගියත් ඒක නිවිචි තන නොදැන්න තැනට ගියත් ඉතින් ඉතිරිච්ච ලාංඡනේ ආඩේ අරගෙන තමයි. මුගව දෙනාට ඒකට ප්‍රතික්‍රියා කරන ප්‍රතික්‍රියා කරන්නේ මේක මම කියාගත්තොත් තමයි. මේක මගේ කියාගත්තොත් තමයි. මේක මගේ ආත්මය කරගත්තොත් තමයි ඔය හදන්න. ඔබ වැටුණා නම් බහත්‍යක්. අපිට තේ වැටිලා කියලා පෙන්නන්නේ. ඒ ධම්මනිසංගේ ආමතු ඉන්න කාලේ ලොකු සාංශික කපකාරයා ලොකු සාංශිකයි හැදී එතනින් උපස්තක ආමතුත් කරගෙන නරක වැඩක් කරා. ඒ මනුස්සයා මොකද මනුස්සයා. මෙසේ ධම්මනිසංගේ ආමතු ගියා. කර්මපක්ක කියන්නේ තුගියා. ගිහිල්ලා ටෙලිෆෝන් වල කපකාරයා ටෙලිෆෝන් ටෙලිෆෝන් එකට ආවා. ඊට පස්සේ ආවා මේ තිලකරත්න මිනිහෙක් වැටිච්චාම මොකද කරන්නේ? ඇයි හාන්දුනේ ඉතින් නැගිටින එකනේ කරන්න තියෙන්නේ කිව්වා. උඹ දැන් වැටිලා ඉන්නේ නැගිටපන්. එච්චරටයි ඌට මතක්නේ මේ කොහෙන්ද ආවේ. ඉතින් මොකද උනේ? මම කියලා දෙන්න දෙයක් නෑ. ඔබ වැඩ කරන්නේ සංඝයාත් එක්ක. මේ මේ තැන් වල පටලවාගෙන තියෙන දැන් ඔබ වැටිලා තියෙන. ඊට සමාව. එයාට ඒත්තු ගන්න දෙන්න ඕනේ ඔබ වැටිලා ඉන්නේ ඉච්චරයි. එතකොට එයා දන්න කොට ඉන්න ඕනේ කියලා. ඔබ නැගිටපන් කිව්වනම් ඒ මාත් මේ ආවොත් බයි. වැටුනහම මොකද කරන්නේ? නැගිටින්න. එහෙනම් ඔබ දැන් වැටිලා ඉන්නේ. එතකොට එයා දන්න නැගිට එහෙම නැත්නම් ඒ අර කිසිමුතුතුමා කියනවා මේ හැන්දාව කැවිනකොට උන්චි සර්පෙක් ඉඳලා කකුල කියන්න ඔන්න මෙන්න ඉන්න වෙලාවේ සර්පයා දැක්කොත් කරන්න ඕන දේ ඇඟට කියන්න ඕනේ කියලා. එයා දන්නවා. එයා දන්නවා මෙයාට අත තිබ්බොත් ඉවරයි. දුවන්න ඕනේ වම් පායට පෙරලා තියලාද දකුණු පායට පෙරලා තියලාද මොනේ. මෙයා අල්ලන්න යන්නේ මොකද කියලා දන්නවනම් ඉතුරු එක කියන්නේ බොඩි නොලෙජ් කියලා. ඒක ඇඟට. ඉතින් කියනවා මේ පැත්තට අපි ඇඟේ දැනුම නොසලකා අපි පඬිත වෙන්න හදන එක තමයි මේක මම කියා ගන්නවා, මගේ කියා ගන්නවා, මගේ ආත්මික කර ගන්නවා කියලා කියන්නේ. අපි වෙලාවේ අදාහ ගන්න මේ කයට තියෙනවා ජීවිතේ පවත්වා ගැනීම වෙනම යාන්ත්‍රය. වේදනාවට කියනවා වෙනම න්‍යායපත්‍ය. සංඥාවට කියනවා වෙනම න්‍යායපත්‍ය. සංස්කාරවලට කියනවා වෙනම න්‍යායපත්‍ය. විඥානෙට කියනවා න්‍යායපත්‍ය. අපිට කියන්නේ උඹ වැටිලා. ඒකට ඒ න්‍යායපත්‍යම කුල හදාගෙන යනවා. අපි ඇඟිල්ල ගන්න ගිය ගමන් අර ඒගොල්ලන්ගේ ක්‍රියාපටිපාටිය කොර වෙනකොට. මේ අමාරු වෙලාවට අපිට පුරුදු වෙලා තියෙන්නේ දේවල් වලට ඇඟිලි ගන්න. පරිමේෂ රේඩියට් එකල මනාව තමනවලුවා. ඒ ඒ ඒක දිහා බලන් ඉන්නකොට අපි මෙතෙක් නොකල ජීවිතේ නොකල Taman දිහා පිට කෙනෙක් වශයෙන් Taman දිහා බැලීලා. එහෙම නැත්නම් මේ Tamanම වීඩියෝ කැමරාවක අසිත් කරලා තියලා රඟපාලා Taman ආයේ ක්ලිප් එක බලනවා. මොකද පේනවනේ මේ මේ තැන් වල මම මොනවද කරලා තියෙන්නේ කියලා. අනේ සතිය කියන්නේ අන්නේ වගේ දෙවෙනි දෘෂ්ටි කෝණයකින් Taman දිහා බලන. මෙහෙම කරන්න ඕනේ කියලා ක්‍රමයක් නැහැ. කිවෙන්නේ කොහොමද කියලා බලන එකයි. ඒක හොඳට තේරෙන්නේ අනාරෝග්‍ය සත්‍යය ආනාපාන සංසිඳිලා විවේක වෙලා මේ එක එක දේවල් යකු නඩන්න පටන් ගන්නවා. වේදනාව ඇවිල්ලා සංඥා ඇවිල්ලා සංස්කාර ඇවිල්ලා නටනකොට අපි කොහොමද ඒකට ප්‍රතික්‍රියා කරන්නේ කියන එක තමයි භාවනාවේ හොඳටම ගැඹුරු කොටස. නැත්නම් හොඳම විපස්සනා ව්‍යාකරණය තමයි කියන්නේ. ඉතින් ඒකට එන්න තැහෙන වෙලාවක් කරනවා මොකද ආනාපාන කී කරු කරගෙන යන්න එපා හිතෙන්න. ඉතින් අපිට වෙලා තියෙන්නේ ඉතින් යනකොට බලක් වෙලා ගිහිල්ලා එපා වෙලා. ඉතින් ඒක සකින හොඳට සක්මන් කරන මුල් ටික හරියටම හරියට වාඩි වෙලා ඉක්මනට සංසිඳව ගන්න සංසිඳවල පිටිය දෙන්න නටන. ඒකට වේදනාවක් නැතයි සංඥා නැතයි සංස්කාරයක් නැතයි තමන් බලන ඉන්න තමන් හුදු වේ. එතකොට විපස්සකෙක් වෙනවා. විපස්සක කියන්නේ විශේෂ දැක්මක් විතරයි ඕන කරන්නේ. නතන පදේ කියලා දෙන්න ඕන කමක් නෑ යා. නමුත් මේක අර පුරුෂානාක මේ මනාප අමනාප බලනෝසනාක. ඒක අර හත සතිපට්ඨාන එක ගොන්නක තියෙනවා. ඒක චිත්තක්ෂණ ඇතුළත විශාල ධර්ම ධර්ම ස්කන්ධයක් තියෙනවා. මෙව නොදැන අනුන්ට උපදෙස් දෙන්න හදන එහෙම නැත්නම් අනු හදන්න හදන ජීවිතවල තියෙන්නේ මොන්න තරම් පටලවාගෙන ඉන්නත් පුස්භාවයක්ද මේ තමන්ගේ දේවත් තමන්ට මේක විසඳ ගන්න බැරිව තියදී අපි අනුන්ගේ ජීවිත අනුන්ගේ මානසිකත්වය ගැන ඉලි ගන්න හදනවා කියලා කියන්නේ කවදා කෙලවර වෙන වැඩක්. ඒ අර මං කියුව එක මන් දන්නේ මං බයිබලේ මං කියවලා නැහැ. ඒක තැනකදී මේ මේ පොත ලියලා තියෙන මේ යේසුස් වහන්සේගේ චරිතයේ ප්‍රධාන ඉගැන්වීම් ටික බුදුහාමුදුරන්ගෙන් ගත්තා කියන්නේ පොත ලියලා. ඒකෙදි කියලා තියෙනවා ඒක මිනිස්සෙක් ඇවිල්ලා යේසුස් වහන්සේට කියනවලු මේ ස්වාමීනි මට මගේ සහෝදරයට කියන්නකෝ මේ බූදලිය සමානව බෙදලා දෙන්නී කියලා. කියලා කියනවලු කවුද මාව නීතිඥයෙක්ව විනිශ්චයකාරයෙක් කෙරුවේ කියලා අහනවා යේසුස් වහන්සේ. උන්වහන්සේ මේ මනේ යාළුවට එහෙම කියලා කියන්න මට කොහෙදයි කියන්නේ. හරියට ගානක් ඕන නිසා එයා ඇවිල්ලා මට කියනවා ස්වාමීනි මගේ සහෝදරට කියන්නකො මේ බුදුරේ සමානව බෙදලා දෙන්න. මම තමයි කියලා දෙන්නේ කියලා යේසුස් වහන්සේන්නේ කවුද මට විනිශ්චයකාරකම පොඩි තීක්ෂණකම දුන්නේ කියලා. අන්නේ වගේ පොඩ්ඩක් පිටිපස්සෙන් නෙගයි තියෙන්නේ. ඔයගොල්ලෝ මොන මල් මාලා දාන්න ආවත් මොන කටුව තුන දැම්ම නැහැ. දාගන්න අපි නෑයකට බෙල්ලපත් කරා. ඒක මෙතන කියන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා ඒක ලේසියි. ඒක ලේසි නෑ මොකද එහෙම එන්නේ මමමයි එන්නේ. මගේම වංචාකාරී ගතියමයි එන්නේ. එතකොට අපි ඔළුව පාත් කරන එක අපි කරන්නේ. එහෙම කෙරුවොත් මේක ඉවර කරන්න. වෙනවා කොච්චරද වෙනවද ඒක වෙලාවක හරි අපි ජීවත් කරන්න ඕනේ. කවුරු කොයි නාඩගම නටන්නද? කවුරු මොන න්‍යායපත්‍ය අපිට දෙන්න ආවත් අපි ඒක සාතික කරන්නේ නැත්නම් අපි ඒක යෝජනා ඉදිරි කරන්නේ නැත්නම් අපිට ප්‍රශ්නයක් නෑ. අපි ඒකට කර්මගත කරන්නේ. ඕන කෙනෙක් ඕන යෝජනාවක් ගෙනුන එයාට අයිතියක් තියෙනවා නමුත් ඒක යෝජනා ඉෂ්ට කරන එක Taman අතේ කෙරුවොත් කර්ම රැස් ඒකයි මනුස්සකමේ තියෙන ශ්‍රේෂ්ඨකම දක්ෂකම නැත්නම් මනුස්සත්වයේ තියෙන නිවන් දකින්න තියෙන දොරටුව ඉතින් අපිට හැම යෝජනාවක්ම ඉෂ්ට කරන්න වෙනවා නම් අපි මතක තියාගන්න අපි ස්වාමියෝරු මේ අපි දාසෙ කවුරුහරි කියනවා මේ යෝජනා කරන විස්තර කරන්න ඕනේ කියලා නම් පැහැදිලිවම කියනවා මම 16 කවුරු කියනවට ඔක්කොටම අසං කරන්න අපි බැරිලා නෑ. ඕන කෙනෙකුට යෝජනා කරන්න ඕන. ඒක නැති කරන්න. කෙලෙස් වලට පුළුවන් යෝජනා කරන්න, කින් වලට පුළුවන්. නමුත් මේ යෝජනා විස්තර කරනව නැද්ද කියන එක ප්‍රවේශමේ චේතනාපූර්වක සම්බන්ධ වෙනවද නැද්ද කියන එක ප්‍රවේශමේ ඒකයි හරවත්තන්ට කියන්නේ. පුරුදු කරලා කියන්නේ මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි. නාඩගමට ඉවර වෙන්නත්. හරිනම් ඒක තමයි අමාරු මොකද අපි ඒ තරම් මේ අනුන්ගේ මානසිකත්වයන්ට අනුන්ගේ චරිත වලට ඇඟිලි ගහලා මෙට්ට ඇට්ට මෙට්ට ගු මෙට්ට හේලා තියෙනවා. ඇට්ට ගුණා වෙනවා. ඒක හරි අමාරුයි මේ වැදපු කට සුඟක් අමාරුයි. අනිවාර්යයෙන්ම ඉතින් අන්සි ඇඟිල්ලෙන් ගැට ගන්න ඉතින් මුලින් ගැට ගන්න. ඇදපන් වයිලෝ බරබාරි. මේ මේ කෙලස්පතෙන් බන්නකොට තනිකඩ යද එව්ව මේව මොනවත් නැහැ. බන්ධිනේ නම් බන්ධිනේ තමයි පුදුජානන්සේ කියලා තියෙනවා ලක්තර මේ විචිත්ත සූත්‍රයේදී කියලා තියෙනවා සුරාසුර යුද්ධයේදී අසුරය දිනුවයි. අසුරය දිනුවා පස්සේ සුරය ඔක්කොම ගිහිල්ලා මේ ශක්‍ර දෙවියන්ට කතා කරලා තුන අපි යණ යන සිබල වැටෙනවා. අසුරය ජය ගන්න හදන එක සම්පූර්ණ අසාධාරණයක් වෙන්න හදනවා කියන. එතකොට බුදුසජාණන් මේ ශක්‍ර දෙවියන්ගේ මේ විසුදීයන කතා කරලා කියනවා කිරිසයරු කනබලා අමෘතය හොයාගන්න. එයා විජහට ගිහින් කිරිසයිට කටබලා ගේන අමෘතයක් මැරිච්ච මැරිච්ච දෙවිවරුන් දුන්නා පස්සේ ඔක්කොම පණ. පණනවාසේ ආයෙ ගිහින් ගැහුවට පස්සේ අසුරේ නායකයා වේපචිටි අසුරේන්ද්‍රයා ජීවග්‍රහයෙන් අල්ලගන්න. පණ පිටින් අල්ලගන්න. අල්ලන බරපට බහක් ගහනවා. බිල්ලින් එක වරපටක් ගහනවා. අද්ද කිර වෙන්නේ එකයි, කඳින් එකයි, ධනිස් දෙකට එකයි, වල්ලු කරෙන් එකයි. ඊළ කර තියාගෙන එනවා. අන්නැවිලා සක්‍ර දෙවියන්ට ඒක අපිට දානවා. යම්මඩ පස්සේ දැන් ඉතින් යුදානිකා ඔබ තමයි මේ අසුරයන්ගේ නායකයා. මේ සකදේ වින්දියා නඩුව ගන්න ඉන්න වෙලාවේදී අසුරයන්ට කල්පනා වෙනවලු. ලකෝ වැරදිලා ආවත් බැඳගෙන ආවත් දිවි ලෝකෙ. කියනකොටම අර බැඳි පහ ගැලවිලා යනවා. මම පහ ගැලවිලා ගියාට පස්සේ ඊට පස්සේ කල්පනා යකෝ මම වගේ හොරිකඩේ මම අච්චර සෙනගකට මම නායකත්වයේ දීලා දැන් මේ දිවි ලෝකාවයි කියලා සතුට වෙනවා නම් ඒක මගේ ශෙනඟ පාවා දීමක් කියනකොටම බෙන් පාවා දෙනවා. ආයෙසරයක් ටිකක් වෙලනකොට යා කොහොමුණක් කමක් නැහැ. දැන් මේක පිළිගන්න එක විතරනේ තියෙන්නේ. කියනකොට බෙන් පහයි. ආයෙ අසුර tattve හිතනකොට බෙන් පහවා දෙනවා. බුදුහාම කියලා තියෙනවා පච්චමාව උපදානස්කන්ධයෙන් බඳින බැමි පහ උිට වෙටි දරුණු. මේක උපාදාන කියනකොට කියනකොට බැඳිලා. මොකක් ගණන් ගන්න එපා මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක ආත්ම නෙවෙයි කියවනම් ඔබ වැරදිලා හරි ගිහිලා තියෙන මේ විමුක්තියනේ අපි මෙතෙක් කල් හිතුවේ මේ නපාලු වෙලා තනි වෙලා නිින්ද ගිහිල්ලා කියලා. ඒකකට බැම්ම ගන්න නිසා අසර වේපචිත්‍ර අසුරේන්ද්‍රගේ බැම්ම වලට බැරිය ධර්මයි මහණෙනි සූක්ෂමයි මහණෙනි මේ පංච උපාදාන ස්කන්ධයේ තියෙන බැඳීම ඔක බැඳගන්නේ තමයි. නොබැඳිච්ච තැනට නොගිහින් නෙමෙයි මේ කතාව. ගිහිල්ලා ආවම ඇවිල්ලා බොහොම නම්බුකාරකමක් තියෙනවා බැම්ම බැඳගෙන ඉන්නේ. අසුරු නායකයෙක් කියන එක හොඳයි කියලා හිතාගෙන ඉන්නවා. දිවි ලෝකේ සාමාන්‍ය කෙනෙක් වෙනවා කියන එක ඒක අපි අර හිතපු ලේකම් මහත්තයෙක් කිව්වා. අලිපන්තික සමාජිකයෙක් වෙනවට වැඩිය බලුපන්තික නායකයෙක් වෙන්න අපි කැමති කියලා. දැන් නායකයෙක් නෙමෙයි වුණා. එනිසා සාක්‍ය සිංහ පුත්‍රයෙක් බවට පත් වෙන්න ඕන අපි අලිපන්තික නායකත්වයක් වෙනවා යමෙක් බවට පත් වෙනවා නොකිසි වෙනෙක් බවට පත් වෙනවා ආර්යයන් වහන්සේලා අතර කිසියෙක් නෙමෙයි ආර්යයන් අතර යමෙක් ආර්යයන් අතර අන්‍යතරෙක් බවට පත් වෙනවා ඒ වෙනුවට අපි කැමති සභාවක නායකත්වය මම මේක දන්නා මගේ ශිෂ්ටි මම තමයි අයියා වෙන්නේ එතකොට තමයි අර පහව ඒ කියන්නේ හේෂාම මම ඉන්නවනේ මම ඉන්නවා ඒක ඉතින් බවුල කැමති නේ <laughs> ඉතින් මම උවට කැමති ගියා කියලා දැනගත්තට පස්සේ දැන ගැනීම පමණයි බුදුචානන්සේ කියනවා ඒකමයි මිදීම කියලා. ඒක තමයි කමල් ගෙනියන්න ලෑස්තින මේ වගේ පටිගයක් හරි සද්දයක් හරි ඇවිල්ලා ඒ පිටිමද දැනීම තුලින් අපිට යන්න පුළුවන් ද අභිප්‍රමෝදයට කියලා යන්න බෑ. අපි දැනගන්නවා දැන් මේ තියෙන වේදනාව කියන්නේ උලක් මේ දෙවෙනි උල ඇනිලා තියෙනවා. උල තමයි මේ රාගානුසය. ඒක නිසා දෙවෙනි උල හැම දරන්න බෑ. පළවෙනි උල දරන්න. එතකොට අපිට දැනගන්න වෙනවා පළවෙනි උල පිටින් ඇවිල්ලා ඇතුළට අනිච්ච එක. දෙවෙනි උල රාගානුසය ඇතුළේ පිටතට කියනවා. මෙන්න මේ දෙක රමුටන් වල මස් ගැලවෙන පැණි රමුටන් වගේ දෙක ගලවන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. වේදනාව ඇති වෙන්නේ බාහිර රූපය, සද්දයක්, ගන්ධය, රසයක් නිසා. ඒ වේදනාව කෙරේ පටිගේ පහළ වෙනකොට ඒක ඇතුලින් පිටතට යනවා. අන්නේ දෙක අතර වෙනස දකින්න පුළුවන් නම් ලොකු දක්ෂකම. ඔය ජනක ඇතුලින් පිටතට එන්නේ මේක පිටින් ඇතුලට යන එක. ඒ දෙක අතර සම්පූර්ණ ආරක්ෂා විරෝධී. නොදැක්කොත් අපි හිතන්නේ මේ වේදනාවෙම පටිගය තිබුණා. අපි දැකගත යුත්තේ වේදනාවේ පටිගයක් නෑ. වේදනාවට වගුරුවන්නේ පටිගයේ ඇතුලින් පිටතට. මේ දෙක අතර වෙනස මේකදී තවත් මම කියන්නම් මේ කාරණා විශ්මතු කරන කාරණාවක් බයිබලයේ සඳහන් කතාවක් කියනවා බත් කන්න ඉසලා අත හොදන්න ඕන. අරණ තිබුණා ඊදේව ආගමක නැත්නම් රාත් කාන්තාරේ තියෙන තුනී වැලි වලින් හරි කමන්නේ පිය ගන්නලා. දැන් කාලේ විදිහට කියනවා ටිෂු පේපර් එකකින් හරි පිහන්න ඕන. ඒකේ චාරිත්‍රය. ඉතින් යේසුස් වහන්සේ කට්ටියත් එක්ක ගිය වෙලාවේදී අත හොදා ගන්න නැතුව බත් කනවා. එයායි චාරිත්‍රය කඩන. කඩවල පස්සේ කෙනෙක් කියනවා මේමයි දේවපුත්‍රයා මේ චාරිත්‍ර කරුවා අතෝද ගත්තේ නැහැ. ඊසුනාජි කියනවා මම ඔබට එකක් කියන්න. මිනිස්සේ කෙලෙසින්නේ පිටින් ඇතුළට යන දෙයකින් නෙවෙයි ඇතුළින් පිටතට යන දෙයකින්. කටපරිසම්. ඒක වැරදුනා මට හරි. නමුත් ඔබ කරන්නේ ද්වේෂය. ඔබයි කෙලෙසින්නේ. පිටින් ඇතුලෙන් පිටින් ඇතුලට එන විස බීජ එච්චරම අරනේ ඔබ පහල කරන ද්වේෂිත සංසාර ගානක් දුක් කරනවා. ඔබ වැඩක් බලාගෙන කියන්නේ නැතුව කිව්වා කවදාකවත් පිටින් ඇතුලට පිටින් ඇතුලට යන දෙයකින් නෙවෙයි මනුෂයා කෙලෙසෙන්නේ. ඇතුලෙන් පිටතට යන දෙයකින් කියලා මේක තාමත්ම ගැඹුරු ඕනම කෙනෙක් කියන එක බුදුරජාණන් වහන්සේ යන කියනවා. රූපයක් දකින්නකොට ඇති වෙන ආශාව පිටින් ඇතුලට යන එක. ඇතුලෙන් පිටතට යන එක. ඒක තමයි පරිසංගය. කොච්චර කැත රූපයක් දැක්කත් ලාස රූපයක් දැක්කත් රූපේ මොනම කෙලෙසක් නැහැ. තියෙන්නේ ඒකෙන් අපි වගුරුවන දේ අපි ඒක දන්නේ නැතුව රූපේ හොඳ නැහැ කියලා කියනවනම් ඉතින් මේ පොළොව මට්ටම් කරන්න හදන සෙල්පුදයක් දාගන්න වෙනවා. මමමයි. අපි කියන්නේ නෑ මම නෑ. ඈ? එතන හේතුව සුඛ සංඥාවෙන් බැලුවොත් සුඛ වේදනාව. පටිඝ සංඥාවෙන් බැලුවොත් දුක් වේදනාව. දෙකම නැතුව බැලුවොත් උපේක්ෂාව වෙනවා. ඒ නිසා දුක් වේදනා පටික සංඥාව නිසායි දුක් වේදනාව වැඩි. සුභ සංඥාව නිසායි සුඛ වේදනාව වැඩි. දෙකම අකුසල. නිසා මධ්‍යස්ථව බැලුවා නම් පටික සංඥා සුභ සංඥාවයි පටික සංඥාවයි නැතුව වේදනාව වේදනාවක් කියලා දකින්න. يعني ගිනිගෙන දැවෙන වේදනාවක් පවා ඒක සංසිඳිලා. ක්‍රියාවලියක් විශ්යෙන් දකින්න පුළුවන් තමයි ඉතින්. අපිට පේනවා කටුකම්බි දාලා අදිනවා නමුත් අපි ඒකට පැටිගේ නොදා බලාගෙන ඊට පස්සේ තේරෙනවා මේ වේදනාව ටික අඩු වෙලා තිබිච්ච ක්‍රියාවලිය ඇතුලේ හැම සිද්ධ එකක් සම්පූර්ණ ඇයි නැති දෙන්නේ තමයි ඉන්න ඕනේ හරි ඉවරයක් වෙන්නේ කොහේ මොකද්ද වෙන්නේ කියලා බලන්න කවදාවත් වේදනාවක් වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙන්නේ. වැඩි වෙලා වැඩි වෙලා අඩු වෙනවා. එහෙනම් ඒක බොරු බුදුහාමුදුරුවෝ කියන්නේ අනිත්‍යයි කියන්නේ. ඒ තමන්ගේ ශරීරයෙන් තමන් දකින්න. සරා කෝපේ මතුවේ යම් සස්ස මූල කර්මස්තන සියන් ඉන්නකොට අපි අර මත් වෙන තැනට යන්නේ නැතුව මුල කර්මස්ථානෙම අල්ලගෙන යනකොට අර මුලමද දකින්න අවස්ථාව අපි සීලිය යනවා කියන එක එතන එක ප්‍රශ්නයක්. දැන් අර මේකේ මේ දැන් දකිද්දී ලෝක උපාදානය කරන්න අපි චක්කු සාදර ගන්න දෙයක් නැහැ. නමුත් මෙතනදී අපිට සමන්ගේ මේ මොනවා කියන දෙයක් ෆයිට් වෙනවා ඒ තත්ත්වයට දැන් කරා. පරි පුණ්‍යවාදී කෙනෙක් ඇතුළේම දෙවෙනි එකක් ඉතින්ම දැනගෙන පොඩක් පැන්නේ. ඔකදී අර මේ අභ්‍යන්ත බාහිර සීමාව ගැන ප්‍රශ්නයක් මතුවේ. දැන් අපි ආනාපානේ කරන්න ඉස්සලා අපි මුළු කයතම හිතේ දාගෙන ඉන්නේ. හුස්ම වැටුණාට පස්සේ උඩුකයට. උඩුකය ගන්නකොට යටි කන බාහිර වෙනවා. මන්දන තේරුම් ගත්තා. අපි ඉස්සලා මුළු කයට හිතේ දාගෙන හුස්ම වැටෙනවත් එක්කම අපි අභ්‍යන්තරයේ කියලා ගන්න උඩුකය විතරයි යටි කර බාහිර. ඊට පස්සේ හැපෙන තැනට ගියාට පස්සේ හැපෙන තැන විතරයි අභ්‍යන්තරය කියලා ගන්න. අධ්‍යත්ත කියලා ගන්න මුළු කයම. එතකොට ආනාපානයේ වෙන කෙනෙකු වේදනාවක් එනවයි කියන එක අභ්‍යන්තරද බාහිරද? එතකොට ප්‍රශ්න විසඳෙනවා. දැන් පිටින් ඇවිල්ලා ආනාපානෙට එන්න හදනවා. අපි ඉස්සෙල්ලා කිව්වේ මුළු කයම අභ්‍යන්තර කියලානේ. මොකද මේ අභ්‍යන්තර බාහිර සීමා වෙන්නේ ඉන්නේ එකතු වෙන එක තමයි ඒකෝදි භාවය කියන්නේ. ඒකාග්‍ර කරනවා කියලා. ආයතන මේක පැතිරෙන එක තමයි සමාධිය කැඩෙනවා. ඒ නිසා මේ අභ්‍යන්තර බාහිර සීමාවේ ස්ථිර දෙයක් නෙවෙයි අනිත්‍ය දෙයක්. එතකොට ප්‍රශ්න නැගින්නේ. අභ්‍යන්තර බාහිර වශයෙන් කරවල ආනාපානිය අජ්ජත්යි. ආනාපානිය හැමදේම පිට බහිද්දයි අඩු ගානේ දේශ වශයෙන්ුත් වෙන්නේ දැන්. මේ සීමාව ඇතුළත තියෙන අජ්ජත්යි පිටදී බහිද්ද. ඒ අජ්ජත් බහිද්ද සීමාව ආවේ Taman විසින් පනවන්නලද සීමාව. සමානට මේ සීමාවක් කියලා. ඊළඟ ඇතුළ මොකද්ද පිට මොකද්ද නැත්ැනට යනවා. එතන බොහොම වැදගත් තැනක් පළවෙනි වතාවට අපි සීමා සම්බින්දනයක් වෙනවා. බාහිර ලෝකේ අතුල් ලෝක ඔක්කොම ඊට ඉස්සෙල්ලා මේක අපි ටික ටික ලං කරනවා ආයෙ කැඩෙන්න. ආයෙ ලං කරන එතකොට මෙන්න මේ සීමාවේ නිත්‍ය දෙයක්. ඒක හරි මේ බවුන්ඩරි එක බවුන්ඩරි එක කියන එක මනෝ විකාරයක් කියන එක. ඒක ඉච්චරම මේ නඩු කියන තරම් දෙයක් නෙවෙයි. ඕන වෙලාවක පද වෙනස් කරන්න පුළුවන් දෙයක් කියලා ගත්තට පස්සේ ওই ප්‍රශ්නේ එන්නේ ඌව වහගෙන වංචනික ක්‍රමයට ප්‍රශ්න. අරිය සුද්ධ කළ බැලුවොත් තම අර බුදුජානක මූල ධර්මයට ඉදිකේ. ඒක මේ ප්‍රශ්නෙත් එක්ක මොකද සම්බන්ධ?

විඳීමක් වෙන ඕනම දෙයක් විපස්සනාට අරමුණ. සමතේ ක්‍රමයේ සමසත් කර්මස්ථාන කියලා කියන්නේ <coughs> ලයිස්තුවක්. විපස්සනාට කිසිම සීමාවක්. ඒක ඒ යොදන සීමා වෙනුවට අජත්ත බයිත වෙනස්. හරි වැරදි වෙනස් වෙනවා. සුකුම මේ ගෝලාරික වෙනස්. මේ බුදුන් කියන්නේ කොයි එක ගත්තත් කමන්නේ හැම දෙයකම සමාකාර හැඟීමෙන් නටන ඉඩක්. එකක් හොඳයි එකක් නරකයි කියන්නේ නැහැ. එතකොට අපේ අර උපේක්ෂාවට දේවල් දිහා සමසිතින් බැලීමේ දක්ෂකමට ඒක ආධාරයක්. අනිත් එක අපි භාවනා කරද්දී යම් වෙලාවක එනවා වේදනාව කායික වේදනාව. ඒක බාධාවක් වෙනවා. අපි උත්සාහ කරන බුලන් තරම් අරමුණට එන්න බැරුව යනවා. බැරුව ගියාට පස්සේ අතාරිනවා. ඒකට වේදනාවෙන් හිත ගැලෙනවා. අපි අර පටික සංඥාව නැතුව ඒ කියන්නේ අවේෂන් කියන අපි එහෙම ඉන්නවා. හැබැයි තරතේ කියන ක්‍රිවිලි මොනවත් ප්‍රශ්නයකට සාන්තව ඉන්න පුළුවන් තාක්ක බලන්න. එහෙම ඉන්නකොට බැරි වෙන එක වැඩි වෙනවා. ස්වභාවයෙන්. එතකොට තවත් වැඩි වෙද්දී ඇහ වහගෙන ඉන්න එක අමාරු නම් ඇස් දෙක අරගෙනත් බලන්න ඕනේ. එතකොට වේදනාව ටිකක් අඩු වෙනවා. එහෙම ඉන්නකොට වේදනාව හිමින් බැලලා ගියාම වේදනාව විද්‍යාග්‍රහණය කියන බුදුහාමුදුරු උගන්වපු තැනට එන. ඒකේ තේරුම් ගත්තා. හිත ගත්තා. මේක මගේ දෙයක් නෙමෙයි. ඒකේ වේදනාව විඥානයක. ඉදා ඉඳලා යාට පුළුවන් පැය ගන්නත් තියෙනවා. අතරේදී වලක් කෙනවා එක් ගණන් ගන්න ආරම්භාණි කරනවා නැත්නම් තමන්ගේ පුදු කර්මස්ථානි කරනවා. එම් බැරි වෙනකොට ඒක ටීට් දෙනවායි බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා නැගිටින්න හිතන වෙලාවේ නෑ මම තව මිනිත්තුවක් ඉන්නවා. අනේ මිනිත්තු විදි කරේ. ඒ නිසා පුලුවන් තරම් වාරයෙන් වාරේ වාරයෙන් වාරේ කාලය දික් නැගිටින්න ඉච්චි තැන ඉඳලා කාලය. ඊට පස්සේ වේදනා විද්‍යාග්‍රහණය වුණාට පස්සේ අජත් අජත බහිද්දා කියන කාණාසය ආරම්භයේ ගතත් ඔක්කොම අජත් තමයි. වින විපස්සනා යනකොට යාට අජත්ත තුනේ බයිටස්. එතකොට තමයි අනාත්ම ස්වරූපේ අල්ලන්න පුළුවන්. නැත්තම් මේ අජත්ත සීමාව ගත්තොත් අජත්ත බයික සීමාව ඝන බහල වෙන්න වෙන්නේ ඇතුළත ආත්ම ශක්තිය. ආත්ම ගතිය, ඉෂ්ඨිර ගතිය, සුඛ ගතිය, සුභ ගතිය, ආත්ම ගතිය කියලා. ඊට ඒකවත් මම රැක ගන්න ඕනේ ඒක මගේ පරම යුතුයකම කියලා අර සීමාවකට සාපේක්ෂවයි අපි මේ මගේ වගකීම් භාරය සීමා කරා. මේ සීමාව වෙනස් වෙන සුළු දෙයක් බලාකුලක මායිම වගේ මාරු වෙන මේ බගිනෙක් වගේ. එහාට මෙහාට මාරු වෙන එකක් එක වෙනස් වෙන දෙයක් කියලා පස්සේ වගකීමක් ඉන්නේ Tamanට. කෝකද රැකිය යුතු, කෝකද නැතිය යුතු, කෝකද වෙන දේ, කෝකද කරන දේ කියලා මේ කියන මේ අසංකාරික සසංකාරික ભેදෙ ඔද්දල් වෙන පටන්. තද වගවීම භාවයේ වගවීම තුලනේ ඔය ආත තියෙන්නේ. වගවීම තුලනේ මේ ටෙන්ෂන් එකේ ඉන්නේ. ඒ ටෙන්ෂන් එක රිලැක්ස් වෙන පටන්. ඒක මම කියන ඇත්තටම මේ විපස්සනාවට නැඹුරු පුද්ගලයා නිතර බුද්ධ වින්න සැපයි. විපස්සනා දන්නේ නැති එක නම් හැමදේම කරේ දාගෙන හැමදේම අවුලක් කරගෙන විදෝ. අර වේපචිත්‍යසින්දාගේ බැමිපාව. මොකද කරන්නේ? යහට ඒක අයිතිවාසිකම් තියෙනවා මේ විදවගෙන බැඳගෙන විදව ගන්න. ඒක අරස කළ දෙන එකයි කියන්නේ. ඒ මට හින්න මගේ ඉනේ දකින්න. ඒක ඒක අපේ මානව අයිතිවාසිකමක් තමයි. එයාට අවශ්‍ය නම් මේ දුක විඳින්න කවදාකවත් කලබල කරන්න එපා. විඳින්න හොඳට පරීක්ෂා කරගන්න අමාරු වෙන්නොත් අත ඉල්ලුත් අත දෙනවා. විඳින්න දුන්න දවසේ තමයි එයා තේරුම් අරගන්නේ මේ කවුරුත් කරන දෙයක් නෙවෙයි Taman ඊළඟට විඳිනවා. ඒකෙදී සැලෙන ගතිය නෙවෙයි කරුණාව. හොඳයි අපිට යන්න තියෙනවා. හයිට 10 වෙලා. ඒක නිසා අපි මෙතනින් අපේ සතිವಾರය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ධම්මවිද දවසක් ආයෙ දාගත්තේ තව පාඩ 30 වෙනවා. ඒ කියන්නේ අන්තිම ඉදිරියට. ඒක අපි මෙතුවක් කල් මේ ධර්ම සාකච්ඡාවක් පාර්ලිමේ කල්යාණ මිත්‍ර සංසදය පැවැත්වීමේ රැස් කර ගන්නාලා යම් කුසලයක් වෙනවනම් ඒ කුසල් ශක්තිය මෙවැනි කටයුතු කිරීමේදී සංවිධානය කරන පුරදී ලයිදී කටයුතු කරන පෙනී නොපෙනී උදව් කරන සියලු දෙනාටම අත්පත් වේවා කියලා ප්‍රතිස්ථාපනය. ඒ වගේම නමිමිය පරිලෝකීය යම් කෙනෙක්කින් අපේක්ෂා කරනවා නම් මේ භවයේ හෝ පෙර භවයක ඒ සියලු දෙනාටම අද මේ කුසලේ මහත්ඵල මානසංස වේවා ඉන්නා තනක සිට පින්න දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා අප අපටත් මේ පින් එකසේ හේතු වාසනා වීමෙන් බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් පින්න වැඩවදාර මේ ශාන්ත සුන්දර තත්වයට මේ ජීවිතයේදී මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයෙම ළඟා වීමට මේ පින මේ පින අපට එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. යදා කිපිතාවතා චාදකතා දායනා කිරීමෙන් දවසේ වැඩ ඉත්තාවතාචකම්පීති සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා නුදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාචකම්පීති සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාචකම්පීති සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤත්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු ස්විතා හුන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු ස්විතා හුන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු ස්විතා කම්මේන මාමේ පාද සමාගමු සරණං සමාගමු හෝතු යාව නිපාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ පාද සමාගමු සරණං සමාගමු හෝතු යාව නිපාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාතු සතං සමාතු යාව නිපාන පත්‍ය සාදු සාදු සාදු අභිවාදන සීලිස නිච්ඡං වදාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සක්ක සම්පatti වේවච අතෝ නිපාන සම්පatti විනාදී සමිච්ඡතු